කොහොම කරත් මේ නීති අනිවාර්ය කිරීම සම්බන්ධව පැහැදිලිවම තියෙනවා ගැටලුවක් මේ ප්‍රමිතිකරණයට ලක් නොවීම. ප්‍රමිතියෙන් තොරව මීටර එකක් කොහොමද සමාජයට ඉදිරිපත් වෙන්නේ? අද වෙළඳ පොලේ ඇති මීටර් එවැනි ප්‍රමිතිකරණයට ලක් කරන රාජ්‍ය ආයතනයක් නැහැ. අපි 2017 වර්ෂය සඳහා වූ දීරෝදරත නියාමනය කිරීමේ නියාමන ආයතනයේ පිහිටවීම අයවැය මගින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. මැයි මාසයේ වන විට මේ ක්‍රියාත්මක කිරීමට තිබියදී මෙවැනි නීති රීති ඉදිරිපත් වීම සම්බන්ධව අපිට ඒ තරම් පැහැදීමකට පත් වෙන්න බෑ. දරු ප්‍රහණ අමාත්‍යතුමාට මා මේ මූලික සාකච්ඡාවේදී පැහැදිලි කරා මේ සංශෝධනයේ ලක්ෂ්‍ය යුතුයි කියලා හෙට දිනේදීම අපි උත්සාහ කරන අමාත්‍යතුමා හරහා මේ සංශෝධනයේ යුතු කාරණා සම්බන්ධව සාකච්ඡා කරලා මේක විධිමත් ගැසට් පත්‍රයක් බවට පත් කරගන්න හැකි වේවි කියලා.